ඊළඟට ශාමලී මහත්මිය තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපි දැන් අපේ සිත දැනට ගෙනල්ලා තියෙනවා නම් ඇත්තටම වහන්සේලාගේ දේශනා නිසාමයි වහන්සේලාට මාර්ගය අවබෝධ කරගන්න මේ හේතු වාසනා වේවා කියලා මම පළමුවෙන්ම කියනවා මට දැනගන්න ස්වාමීන් වහන්ස මේ ඵල සමාප්තියට සමවදිනවා කියලා කියන්නේ අර ඒ ඵලයට පැමිණි මොහොතේ සිදුවෙච්ච සිදුවීම් දාමයට ඒ ක්‍රියාවලියට නැවත නැවත සිත යොමු කිරීමද ස්වාමිනාස එතකොට ඒක ඊළඟ ඵලය ලැබීමට හේතුවක් වෙනවද? ඵල සමාපත්තියට සමවැදීම ඊළඟ ඵලයට පැමිණෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. ඵල සමාපත්තිය කියලා කියන්නේ දැන් අපි හිතමු සෝවාන් මාර්ගඥානය අවදි වුණොත් ඒ සෝවාන් මාර්ග සිතට අනතුරුව සෝවාන් ඵල සිත ඇති වෙනවා. එතකොට ඒ සෝවාන් ඵලලාභී පුද්ගලයා ඊට කලින් ධාන පුරුදු කරලා තිබුණොත් විතරයි ධානය කියලා කිව්වේ මොකද්ද අර සමාධිය ඇති වෙන අරමුණෙහි ඒන් පිට නොගොස් නැවත නැවත ඒ අරමුණ ඒ ආකාරයෙන්ම ගත හැකි ගුණය එතකොට ඒ ඒ ධාන මට්ටමට ඒතරත්තාගේ සමාධිය කල්ලතු පුහුණු කරලා තිබුණොත් විතරයි අර ඵලසිත ඒ ආකාරයෙන්ම නැවත නැවත ජනිත කරමින් පවත්වා ගන්නට පුළුවන් එතකොට ඒක කරන්න බෑ ධාන ප්‍රගුණ කරලා නොතිබුණු කෙනෙක්. එතකොට ධාන පුරුදු කරලා නොතිබුණු කෙනෙකුට මාර්ගඵල අවබෝධ කළාම මාර්ගසිතට අනතුරු ඵලසිත ඇති වෙනවා. ඊට පස්සේ ආපහු සාමාන්‍ය කාමාවචර සිත් පරම්පරාවක් තමයි කුසල් සිත් වශයෙන් ඇති හැබැයි අර ධාන පුරුදු කරලා තිබුණු කෙනෙකුට තමයි ඒ ඵලසිත නැවත නැවත ජනිත කරමින් ඵල සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිවන් සුව අත්දැකීමක් විනා ඊළඟ ඵලයට යන්න ඒක ඍජුව සහාය වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මේ නිවන් සෝය අත්දැකීම මේ ක්ලේශයන්ගෙන් මිදෙන්න, සසරින් මිදෙන්න ඕන කියන කැමැත්ත වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයා විසමුත් සකෘදාගාමී වුණු පුද්ගලයාත් අනාගාමී වුණු පුද්ගලයාත් රහත් වුණු පුද්ගලයාත් කියන මේ සියලු දෙනාම මේ සංස්කාර ධර්මයන් අනිච්ච වශයෙන් දුක් වශයෙන් ඊළඟට ගණ්ඩ වශයෙන් සල්ල වශයෙන් අග ආබාධ මේ විදිහට අර 40 ආකාරයකින් විමසා බලන විදිහට ත්‍රිලක්ෂණ වශයෙන් 40 ආකාරයකට විමසා බලනවා කියලා තන දක්වන්නේ ත්‍රිලක්ෂණයෙම එක් එක් ආකාර එතකොට ත්‍රිලක්ෂණ අපි ඒක සංක්ෂිප්ත කරලා ගත්තොත් ත්‍රිලක්ෂණ වශයෙන් මේ සංස්කාර ධර්මයන් විමස විමසා බැලීම තමයි ඊළඟ මාර්ගයන්ට ඵලයන්ට පැමිණෙන්නට උදව් වෙන්නේ. ඉතින් අර ඵල සමාපත්තියට සමවැදීමෙන් ලබන ඒ විමුක්ති සුවය අත්විඳීම ඒ තනත්තාට යම්කිසි පෙළඹවීමක් ඇති කරන්න රුචිකත්වයක් ඇති කරන්න හේතු වෙන්න පුළුවන් ඍජුව හේතු වෙන්නේ ත්‍රිලක්ෂණය දැකීම තමයි ඊළඟ මාර්ගඵලයට උපකාරයි. නිර්වන් සරණයි ස්වාමීන් වහන්සේ තේරුණා. වහන්සේට ගොඩක් පිං.